හාමුදුරුවෝ ආයෙත් හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් විතරයි කරලා තියෙන්නේ වැඩි වැඩි කරන්න සලකා බලන්න කියලා. මොකද අපි දන්නවා මීට පෙර ඇමතිවරුන්ම ඉල්ලීම් කෙරුවට වැඩි වැඩි කරපු හාම්පුතෙක් නම් හොයාගන්න නැහැ. ඒ අනුව තමයි වෘත්තීය සමිති කිව්වේ මේ වැඩි වැඩි කිරීම නීතියක් මගින් කරන්න කියලා. මොකද මීට පෙරත් ඒ වගේ නීති ගෙනල්ලා තියෙනවා. නමුත් මේම තියෙද්දිත් හාම්පුතුන් දිගින් දිගටම දැන් ආණ්ඩුවට බල කරන්න පටන් ගන්න තියෙනවා. ආණ්ඩුවට අයිතියක් නැහැ කියලා පුද්ගලිකාංශයේ සේවකයන්ගේ වැඩි වැඩි කරන්න මැදිහත් වෙනවා. පෞද්ගලිකාංශ සේවකයන්ට පෙබරවාරි මාසේ වැටුපට මේ 2500 වැඩි වෙයි කියලා.